නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. ඉතින් මේ මාකාරට වර්ණ පිළිවෙලත් ඒ මරණ මංචකයේදී ලැබෙන ප්‍රතිඵලත් කර්මාවට කියන්නේ. මරණ සත්‍ය වැඩිම සඳහා අපිට භාවනා ක්‍රමයක් වශයෙන් තියෙන්නේ. අර බේතරාරදරිගේ කතාව වගේ අපේ හිතට නිතරම දාන්න ඕනේ ජීවිතයෙන් නිතර මරණියට. ජීවිතය කියන එක අනිවාර්යම අනියත දෙයක් මරණය නම් ජීවිතයට වැඩිය ෂුවර්. ඒ කියන්නේ උත්පන්න ධාතිකයට වැඩිය උත්පන්න ධාතිකයේ පිටපැත්තේ මරණ ධාතිකයක් තියෙනවාමයි කියලා ගන්නවා. ඒ මම විතරම කියන කතාවක් තමයි ඔය මෙල්බන් වල මම පළවෙනි දරි කියලා මාස්ටර්ක් කිව්වා. එතනදී මරණ සිද්ධ වෙලා තියෙනවා මම ගියේ නෑ මං ගෙවල් වලට යන්න නිසා මෙල්බන් එයාපෝට් එකේ හිටපු electric engineer third in the rank ලංකාවේ කොල්ලේ. බඳින්න හිටියේ මෙඩිකල් ඩිග්‍රී එක MD කරපු ගර්ල් කෙනෙක්. ඔෆියාගේ තියෙදි මාස 3යි කැන්සල් කරා මරා. ඒ ගෑනම දැනගෙන තියෙනවා යනවා කියනම තාත්තා හිතුවේ නෑ තාත්තා ඇඳගාවේ හිටියේ. තාත්තා ලංකාවේ වෙන ප්‍රසිද්ධ රාජ්‍ය සම්මාන ලැබූ ජ්‍යොතිෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්. මනුෂ්‍යයන් අරුණා. නගරවලේ මුළු පවුල එක දරුවා හිටියතාව. ඊට පස්සේ අර මනුෂ්‍යයා පුළුවන් තරම් උත්සාහ කරලා සීගින සාගන් තාත්තා. අම්මටත් දරන්න බෑ. තාම මිනි පිටක පිටේ යනවා අඬන. එන ඉන්න ගල්ලි ලංකාවේ නව ටික දවසක බඳින්න හිටියේ. හරීම මේ හොඳයි. ඉතින් අහම්බෙන් වගේ අතුරු සම්බන්ධකින් මේ තාත්තාව නිමිති කරලා පොයි දවසේ මගේ ඩිස්කෂන් එකක් ගියා. කීයක කතා කරලා පස්සේ ගොල් ස්වාමීන් වහන්සේ මට මේ පිළිසත් එක්ක ඉන්නකොට මගේ අර තියෙන වෙහෙස නැහැ. මම හැම පොයිටම එනවා කියන්නේ. ඊට පස්සේ ඉතින් මේ කතා කරලා කතා කරලා කිව්වා ඉතින් මැරෙන්නේ අනිත් උච්චර නතන්ද දෙයක් ඇතුලේ මැරෙනවා තමයි පුතා තමයි ඉලෙක්ට්‍රික් ඉන්නේ තමයි ඉන්නේ මැරෙනවනේ ඊට පස්සේ මම මේක ටික ටික ටික උඩට දාගත්තා. ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නේ අම්මා ඔබේ. අන්න තාම මලගෙට මිනිහ මිනිහ කනත්තට යනවා අඬනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ජවනිකාවක් කළා තියෙනවා. මේ මිනිස්සු දෙන්නම මම හඳුන්වන මේ ඔඩීලාට පස්සේ මේක ඉනාවිලිනවා තැන්ඩංගල ගිහලා මම කියනවා කියලා. ඉතින් මේ ධර්මයෙන් ඉඳගෙන අම්මා මෙල්බන් වල තාත්තා කොළඹ. ඉතින් දෙන්න ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට අම්මා ඇහුවලු තාත්තගේ "ඔයා ඔච්චර මට පිළිගත්ත දෛවඥය. ඔයා දැනගෙන ඉති නැද්ද ওই ළමයා මැරිච්ච බව. මැරෙන බව. අන්තිම මොහොත වෙනකම් මිනිසයා ළඟ ඉඳගෙන යා කියනවා ඒ කැපෙන් ඩෝසේජ් එකේ නැති ආසී නැති වෙන්නේ ආයසීයේ නැති දිගටම මැෂින් එකේ ඉවලා තියෙනවා. එනේන වෙලාවේ ඒ පුතා කොමියුනිකේට් කරලා තාත්තට කිව්වලු මේක පිළිගන්න ලෑස්ති වෙන්නේ. එයා ඒක පිළිගන්නේ. ඉතින් මෙයක් ඉන්නේ බොහෝමත්ම චිත්ත පීඩාවක් තමයි. අම්මා තාම බොම්බයක් දාලා තියෙනවා. ඔබ දෛවත්වයක් නම් ඔබට බැරි වුණාද? මෙයා කිව්වලු ඇත්තටම සියානේ මම හරියටම දැනගෙන හිටියන් මරණ බව හැබැයි දිනේ විතරයි දැනගෙන හිටියේ. මිනිහා කියන ඕනම කේන්දරයක් බලනකොට මරණ බව කරන්න දෛවත්වයක නෑ ඕනේ නෑ. ඕනම කේන්දරයක් තියෙනවා මැරෙන විදුවන් ගන්නවා ඒ කියන්නේ ඉතින් මිනිස්සුන්ට ධර්ම සාකච්ඡාට ගිය නිසා මනසට ඒක හාස්‍යයකට හරවලා මොනවද කියන්න පුළුවන් නැත්තම් ඒක කියවන්නේ නෑ බබෝ කන්න මැරෙනවා ඒ නිසා අපි මෙච්චරම ප්‍රකට මරණේ යටපත් කරන්නයි මේ මේ සූදු කෙලෙන්නේ මේ දේවල් අමතක කරගෙන নানা ප්‍රකාර කරා සරුවත් අන්නේ සඳහන් කරනවා මහණේ උනට අමෘතයට යන්න ඕන නම් මෘතේ නිතර දීපත් කරන්නේ මෘත්‍ය කියන්නේ මරණය. අමෘත්‍ය කියන්නේ නිවන. අමෘතේ නිතරම සිහිපත් කරන වෙන කවදාකවත් තව කෙනෙක් මරන්න හිතන්නේ, හොරකම් කරන්න හිතන්නේ, කාමීත්‍යචාරය කරන්නේ, සතු මරන්නේ. යදානවා මරණ. ඒ නිසා මරණය සිහිපත් කරන එකන නිතරම අවදිමත් වෙන අතර ගත කරන ජීවිතේ භද්‍ර ජීවිතයක් ගත කරන නිසා මරණ මොහොතදී යාට භද්‍ර මරණයක් හම්බ වෙනවා මරණය සිහිපත් කරගෙන ඉඳින් ඉඳින් යම් කෙනෙක් මරණය අමතක කරලා කාම මිත්‍යාචාරය කරමින් ඇහැකන පිනවමින් ජීවත් වුණාට ජීවිතය අනුන්ට හිංසාකාරී වෙනවා තමන්ට සෞඛ්‍යට සහ මරණයට හිංසාකාරී වෙනවා මරණ මොහොතේ විශාල බයක් එනවා එකක් තමන් කරපු මේ දුෂ්චරිත නිසා දෙක සූදානම් නැති නිසා ඒ නිසා මරණය අමතක කරලා ජීවත් වෙන මනුස්සයන් මරණය ඒකාන්ත අබද්ධ මරණයක් දුක්ඛදායක මරණයක් ඒ නිසා අමෘතය යන කෙනෙක් කිට්ටිම ක්‍රමයක් තමයි මරණය නිතරම සීපත් කරන්න ඕනේ මෙරි මෙරි මේ උපදින්නේ. නැවත නැවත ලැබෙනවා. සමරේ නම් ඉස්තිරයි. ඉතින් සාමාන්‍ය මේ රටේ නැත්නම් මේ වගේ පරාතක ඔය චතුරාර්යක භාවනාවට මෛත්‍රී භාවනාවට ලොකු පිළිගැනීමක් තියෙනවා. නමුත් මරණානුස්සතිය උගන්වනවා කිව්වහම කියන්නේ මේ නැති කුණු කන්දලයක් ඔළුවට දාලා අපරාධේ නිකන් මේ ලක්ෂණ ජීවිතේ සෞතුකෝ ඒ නිසා අපේ වනිසාන්ත කියනවා මේ රටවල් වලට ගිහිල්ලා බණ කියනකොට බණානුසුත ගැන මතක් කරන්න එපා ඊගාව අවුරුදු ඉන්විටේෂන් එක නිකන්. කවුරුත් කැමති. කවුරුත් කැමති නැහැ මරණානුසුත ගැන කතා කරන්න. මෛත්‍රී භාවනා පොඩ්ඩක් ලව් එකක් එක්ක යන්න නිසා ඒක. අසුභ භාවනාව බුද්ධානුස්සතිය මරණානුස්සතිය කැමති නැහැ. ඕනෙම ජීවිතේ කොල්ලවසේදී මේ 40 විතර වෙනකම් කිසි කෙනෙක් කැමති නෑ ඒක අසුබ දෙයක් මොකටද මේ? ආව මේ දුක මොනවද කතා කරන්නේ? මේක අපිට මදිද මේ කියන දුක් ඇයි මොකටද මාර්ගයෙන් ජීවත් කරන්නේ? නමුත් සර්වඥාන්ති කියනවා යමෙක් නිතර නිතර මාර්ගයෙන් ජීවත් කරනවා කියන්නේ ජීවිතේ හැම්බලම අවදි. කවදාහකත් කාටවත් හිච්ච කරන්නේ නෑ. ජීවත් කරනවා මේ දෙපා වේලි බඳගෙන නඩු කියන්න බැරෙන්නේ නැත්නම් මොකටද? ඕනම බැරෙන්නේ. යන්නේ නේද ඒකට? අනුගජයකට ඊර්ෂ්‍යා කරන්න කරා. ඒ මනුස්සයාගේ මරණය සුන්දරයි අමෘතයට යන්න ලේසි කියලා. ඒ නිසා මරණානුසුති භාවනාදීන සුන්දර පැත්ත අරගෙන බැලුවොත් එහෙම අත්මේ සුන්දර දේවල් කිට්ටු කරන්න හදන්නේ මේ මරණය කරා. නිතරම ඒකට එක ජීවත් වෙනවා නම් මරණය එච්චරම එන වෙලාවෙ එච්චර අපිට කල්පල වෙන්න දෙයක් නැහැ. මොකද ඒක අපි අඳුනන කෙනෙක් කියන්නේ. ඒ නිසා ජීවිතය අනියතයි මරණය නියතයි. මේකෙදි කියනවා මේ ආනාපාන කතියේ මනමාන සුත්ති කිට්ටු කරගන්න ක්‍රමයක්. ඔය කටුකුරුනේ තමයි රෝගියක් කරුණ ඥාන ශක්තිය. දැන් අපිට භාවනා කරගෙන ඉන්නකොට ආනාපානෙ පෙනෙනවා. ඒ වන්න හරීම කම්මැලි. මොකක්ද ඉතින් හුස්ම බලලා කාටද හරියන්නේ? නැගිටලා යන්නේ. පිටික හුස්මනේ අමාරුයි තමයි ගන්න ගත්තට පස්සේ ඉතනෝ මේ පිළිම ශිෂ්ණෙක් පස්සේ හුස්ම හුස්මෙන් පස්සේ එතකොට පුළුවන් නම් කල්පනා කරන්න මේක මගේ අන්තිම හුස්ම කියලා කොච්චර උනන්දු වෙයි කියලා මේක මගේ අන්තිම හුස්ම නම් එහෙනම් ගණන් කරලා තමයි කියන්නේ එහෙම නැත්තම් තුගේ කියනවා ඒක තමයි ටිකක් එක්සැජරේට් කරලා බෙන්න ඔය දීපන් චොප්‍රා එයා කියනවා හින් ඒ කියන්නේ අර ක්වොන්ටම් හීලින් කියලා කොටක් තියෙනවා ටෝක්ස් වගේක් තියෙනවා මම ඒක අහලා ඉන්නේ කියන එක. ඒක කියලා තියෙන Hindu ආගමේ විදිහට උපත්තියේදී ඖෂධ තීන්දුවයි කියලා. උපදින්කොට මෙයාගේ ඖෂධ තීන්දුවයි කියලා. ඒකේ අධිශයන්තකින් කැඩුණ නැත්නම් ඖෂධ තීන්දුවයි කියලා. ඒ ඖෂධ තීන්දුව කරලා තියෙන්නේ කාලෙන්වත් දේශෙන්වත් නෙවෙයි හුස්ම ගන්න. සාමාන්‍ය විදිහට බැලුවොත් අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාට ඕපනින් account එකේදී හුස්ම ධාතුන් කෝටියක් හම්බ වෙනවා. ඒ උෂ්ම 13 කෝටිය හිමීට ගියොත් 120ක් 130ක් එන්න පුළුවන්. ගානට ගත්තොත් අවුරුදු 50න් ඇතින් මැරෙනවා. කියන්නේ ඒක ඉකොනොමිකලි පාවිච්චි කරුවොත් 120ක් උඩ ඉන්නවා. ටෙන්ෂන් වෙලා හાર્ට් බීට් එක වැඩි වුණොත් ඊට කලිමුත් මැරෙන්න පුළුවන්. අරක පොඩි කාලෙකින් යනවා කියන්නේ. ඉතින් මේක මිනිස්සු දන්නවා නම් මිනිස්සු කොච්චර තමයි හුස්ම පරිස්සම් කරන්නේ කියලා. යන හුස්ම සාන්තෝ යන ධර්මත සෞඛ්‍යයට හොඳයි මනසට හොඳයි දීර්ඝායුෂ්ක නමුත් මේ තියෙන supply and demand theory එකයි මේ තියෙන ටෙන්ෂන් එකයි එක බලනකොට අපිට පුළුවන් ද මෙවැනි ගිනිගන්න ලෝකෙක ඉඳගෙන සාන්තව හුස්ම ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ හෝ ප්‍රාණයාම කරන්නේ හුස්ම ගණන් කර කර ගන්න. ගන්න හැම හුස්මක්ම පිට ගන්න හැම හුස්මක්ම ජීවිතයේ තියෙන වටිනාම දේ. වෙන අනිත් ඔක්කොම හුස්මෙන්මයි. මෙන්න කියන අපි කොච්චර ප්‍රමාණිත කියලා. අපි දැන් ඉන්නේ කීවෙනි කෝටියද කියලාවත් අපි දන්නේ නැහැ. කෝටි කීයක් ගිහිල්ලා තියෙනවද කෝටි කීයක් එන්න තියෙනවද? කිව්ව දවසේ ડોක්ටර් කෙනෙක් කොන්න ටියුමර් එකක් තියෙනවා බ්‍රේන් එකේ තව මාස දෙකයි කියලා අන්න රත් වෙන වෙලාව. ඊට පස්සේ තමයි මේක ඉකොනොමයිස් කරන්න බලාපොරොත්තු එකකම් පෙන්කලකලි එකකම් ගානක් මේ උසුම දවසට කීයක් ගන්නවද හයියෙන් යනවද හිමි යනවද එනිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ හැටියට ආනාපානේ ගොරෝසු අවස්ථාව කියලා කියන්නේ භාවනා මුදින අවස්ථාව. හොඳටම සිහින් වෙනකොට ඉතාමත් මෙහෙම තමයි උසුම ගන්නේ. කොච්චරද කියනවනම් නොදැන්න මට. ඒක තමයි අපිට කරන්න තියෙන ලොකුම මෛත්‍රී. කෙනෙක් කෙනෙකුට කරගන්න තියෙන ලොකුම අයිතිය තමයි හුස්ම පිළිබඳව සම්පූර්ණ තමන්ගේ බුද්ධලිය වගේ. නැත්තම් මනින බිම වශයෙන් හැම හුස්මකටම අවධානය යොමු කරනවා නම් ඒ මනුස්සයාට මේ මරණයෙන් එන්න තියෙන ඒ මරණ අවස්ථාවේදී හුස්ම ඉවර වෙන ගතිය දැනගෙන කල්ලාතුල හැකිරීමක් කරනවා. ඒක ආනාපාන සතිය ප්‍රාණායාම භාවනා. ඒ වගේ අපිට කියනවා මම පුදුම විදියට මේ අනාගතේ අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක යන්නේ නේක. කල්ැතුව දැනගෙන ප්ලෑස්ට් එකක් ඒක වර්ණානුසති භාවනාවේ කර අජීව මුණක් තිබුණට පෙනුමේ මේක යට තියෙන්නේ මරණේ අමෘතේ වෙන්නන්නේ අපලා. මෘත්‍යයට යන්න ඕනේ නම් මෘත්‍ය හරහා ගියොත් නම් අමෘතේ තමයි යන්නේ. මේක අතර විශාල වෙනසක් තියෙනවා. ඒක නිසා වයසට ගියාට පස්සේ මරණ ජීවත් කරන කෙච්චර හරියන වැඩක් නෙවෙයි. ඒක කොහොමද ජීවත් වෙනකොට ඉතින් බඩු ගන්න එකයි වෙන්නේ. පුළුවන් නම් කලින් පටන් ගන්න. පුළුවන් තරම් කලින් පටන් ගන්න කියනවනේ මේ කොච්චර පෙන්කෙලියක් හන්දයට මැරෙනවා මැරෙනවා මැරෙනවා. ඉතින් ඒක කිව්වොත් එහෙම ඒක නිකන් අවමංගල්‍ය දර්ශනයක්. ඔබ මැරෙනවා කියලා කිව්වොත් එහෙම මේ සත්‍යවත් උදේට අහම්තරන්න කියනවා. හාමුදුරු මට කිව්වා. මොනවද කියන්නේ? ආයේ ඔක්කොම පරිසාගල කළ ලෙඩක් මොකක්වත් නැහැ. හැබැයි කවදා හරි මැරෙනවා කියන්නේ. වටින්නේ නැහැ මේ කිසිම දෙයක් නැහැ report එකේ මොකක්වත් නැහැ ඔක්කොම කියලා කියන්නේ හැබැයි ස්වාමීන් වහන්සේ කවදාද කරන්නේ ඒ කියන්නේ ඒ වෙනකොට භවය ඉවර කරන තරම් මේ වෙන මදි භව සම්පatti සඳහා යනවා. භව සම්පatti සඳහා යනවා දැන් අර පීඨකාර බැරිවි සෝවන් වුණා විතරයි. දැන් ඥාට යන්න බැරි වුණා. ඒ මේ ඒක නිසා තමයි මේ කතාවේදී උදේට යන කොහෙද ආවේ කොහෙද යන්නේ කියනට එයා කතා කරන්නේ ලන්ඩන් වල ඉඳලා මේ වැන්කූවරව කතාවක් නේ. ඔතන මෙතෙන් ආවද මම දන්නේ නැහැ කොහෙ යනවද දන්නේ නැහැ දන්නේ නැතිනම් යුරේකට මම දන්නවා යන බව දන්නේ. ඒ ඒ පොයින්ට් එකේ මනෝට අනිමෙන්ද මේ පුංචි කියලා කියලා බුදුහාමුදුරු කවුද කියලා ගන්න දුව පිස්සුනටමයි කියලා ගැහුවා. ගහන්නයි වුණා. ඒ විතරයි මරණය ගැන නිතර කල්පනා කරනකොට මේ ආර්ථික උද්දමනයේ දිහා බලන්නකො මරණය පැත්තෙන් බලනකොට මොකද්ද? මේ සුනාමියක් ආවද මොකද්ද ගන්නේ? මේ පැත්තෙන් බලනකොට ඔකේ දෙයක් මෙහෙම නැති වුණත් එම අපේ අපේ මේක මහා ලොකු දෙයක්. ඉදන් නඩු මහා ලොකු දෙයක්. නමුත් අනිවාර්යයෙන්ම මරණය කියලා ගන්නවා නම් මේක හීනෙක අපි රසවලක් කෑමක් කනවා. කාලා හීනේ නැගිට්ටොත් තියෙන්නේ කුණු කෙල ටිකෙන් කකයන් කියලා තියෙනවා. හීනේදී නම් ඊටාම රසවත් භෝජන සංග්‍රහක තමයි හිටියේ. බක්ගල නැගිටුනේ මොකද? උන්නෝගේ දෙල්ලමක් මේ ජීවිතේ තියෙන අපි අවදි වුණොත් මේ මරණයට මෙච්චර කරන මේ දෙල්ලම් වල කාටද ඕකේ කියන වචන කාටද නම්බු අපි කරන්නේ කවුද උදේට ෆැෂන් එකක් කවුද දීපු ආහාරයකට නටලා කවුද දීපු තාලයකට නටලා ඉතින් මේ නාඩගම වැඩ නැහැ අන්තිම මොහොත එනිසා මරණය හරියට අවබෝධ වෙන්නේ හීනෙන් දකින්න දේ ජීවිත අවදි වෙනකොට ඒක හීනෙන් නෝද සියල් සියක්ම පංචේන්ද්‍රයන්ගෙන් ප්‍රබුද්ධ වෙනවා අවදි වුණාට පස්සේ පැහැදිලිවම දන්නවනේ ඒක හීනයක් ඒ වගේ ඔය මේ කාර්මය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වන්ද අවුරුදු 40 කදී දුර ඇන්ජයිනල් ඇරෙස්ට් එකට ගිහිල්ලා තියෙනවා මැරිලා ඉපදිලා තියෙනවා ඊට පස්සේ මම දැනගෙන ඉන්න තියාට ඔය මේ වත්තේ ඉස්සල්ලාම ඔය වෙස්ටර්න් සයිකොලොජි පටන් ගත්තා එයා ලියලා කියනවලු මෙන්න මේ වාක්‍ය දෙකක් ජීවිතේ පැත්තෙන් බලනකොට නම් මරණය කියන්නේ අන්තිම අවාසනාවන්ත කාලකන්නියක් තමයි කාට හරි පුළුවන් නම් මරණය පැත්තෙන්ලා ජීවිතේ දිහා බලන්න කවදාකවත් මේ ජීවිතය කයින් එකක් නැහැ. මරණය තරම බ්ලෙසිං එකක්. මේ ණය ඔක්කොම ගෙවුවට ප්‍රශ්නයක් නැහැ මේ කොච්චර ණය වෙලා නැවත් ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් account balance එක. ඉතින් ඒකට හරි කැමති නෑ අර ණය ගෙවුවා මෙහෙම ඕවර් ටයිම් කර කර ඉන්න කැමති. ඒක දැන් හොරට එක්ස්ප්ලොයිට් කරනවා මේ අර near death experience එකෙන් මරණය අර ගිහිල්ලා අපෝ වෙන කතාවක් තියෙනවානේ. ඒකේ පැහැදිලිවම පෙන්නනවා මේ මරණ මොහොතදී අපිට හම් වෙන බ්ලිස් එක කවමදාකවත් මේ ජීවිතේ කරන මොනම ඉන්ද්‍රිය සැපයකින් ඇහැට රූප පෙන්ලා කල්ස්නාස් පිටවත් කරන්නේ. පුදුමාකාර රිලැක්සේෂන් එකකට යනවා. ඒක සාමාන්‍යයෙන් අර ටිබෙටන් බුක් ඔෆ් ඩෙඩ් එකේ බාඩු අවස්ථා තුනකින් පෙන්නලා තියෙනවා. ඒක පෙන්නවා මැරෙනකොටම මැරෙනවත් එක්කම මම මේ මරුණා කියන පිළිගන්න පුළුවන් නම් නිවනට ඉතාමත්ම චිත්ත අවස්ථාවක් වෙනවා කියලා පමා නොවිය අයියෝ තමයි මේ මරුණයි කියන්නේ. දක්කුමුක් වෙලා අනම්මන වුණොත් චිත්තක්ෂණේ පණ. ඊට පස්සේ ස්කිල් එක තියෙනවා. බැරිම කර්මයට වැටෙනවා. කියලා බාඩෝ අවස්ථා තුනක් වෙනවා. ඒක ඔය ෆිසික්ස් ඔෆ් ද සෝල් කියලා ඒ අමිත් කුරුස්වාමි එයා කියනවා ඒ නිසා ටිබෙට් රටම පුරුදු කරන්නේ මරණ මොහොතේ කලබල වෙන්න එපා. මේ සිද්ධුනේ මරණය කියලා මරණේ බාර ගන්න ලෑස්ති වෙන්න. දැහැත් වෙච්චාම ෂෝටස් කට් එකක් හම් වෙනවා රියැලිටි එකට. අපිට වෙන්නේ මොකද්ද? අපි ලෑස්ති වෙලා නෙවෙයි ඉන්නේ. ඒ නිසා මම මේ වෙන වෙලාවේදී අපිට මහ විශාල අන්බ්ලොක් කරන්න ගියාම මහා අවුලකට යනවා. නමුත් මේ මරණ හොඳට අත්දකින්න ආනාපාන සංසිඳනවා. ආනාපාන සංසිඳලා අපේ සෙන්සර්ස් වලින් කැපෙනකොට මරණයෙන් තුලින් අපිට අත්දකින්න. මේක අපිට බය හිතෙන්නේ. ඩාඩිය ගන්න, කිලිපුණන්නේ ඔක්කොම එන්නේ අර දන්න කනෙක්ෂන්ස් නැති වෙනවා. ඒ අර ඔරියන්ටේෂන් එක නැති වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපදාව තිබුණ විඥානය ඉන්ද්‍රියයන්ගෙන් පොඩ්ඩකට ඉබ්බනිකන් කට්ට ඇතුලට ගියා වගේ බංකරයක් ඇතුලට ගියා වගේ ඇතුලට යනවා. යනකොට ගහනවා. යනකොට රෙගුලර් මේ මොකදුනේ මොකදුනේ මොකදුනේ කිය. නමුත් ගිහලා සෙටල් වුණාට පස්සේ තේරෙනවා ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සැපයන්ට වැඩිය විශාල කන්ටෙන්ට්මන්ට් එකක් මේකේ තියෙනවා. මේක වෙනම ඉක්ලිබ්‍රියම් එකක් තියෙනවා. මේක වෙනම සමතුලිතතාවයක් තියෙනවා. ඒක ගන්න පුළුවන් වෙන්නේ ෆැමිලියරයිසේෂන් වලින් විතරයි. ඒකට හුරු කිරීම. ඒක තමයි මගේ හැබෑ නිවස කියලා තේරුම් ගැනීම. අර ඔරියන්ටේෂන් එක මාර්ගවල ඒක රිලිජියස් එකක්. ඒක ස්පිරිචුවල් වැඩක්. කවදාකවත් ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ කියන්නේ. කවදාකවත් එතන ගියාට මේකයි හරි අරක වැරදි කියන එක ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් බුදුහාමුදුරනේ අහලා තියෙනවා කියලා කියනවා. පරතෝഘോഷය අවශ්‍යයි. මෙතෙන්ද යනකොට ලෑස්තිලා යන්න මේ ඉඳුරන් හා සම්බන්ධදී තිරිසනුන්ට සමාන සතක්. මිනිස්යාට විශේෂිත එකක් තියෙනවා ඉඳුරන්ගේ වෙන් වුණාට පස්සේ. අන්න ඒකට ගිහිල්ලා ඒක බාර ගන්න ඒකයි මගේ වඩා සැබෑ නිවස කියලා තේරුම් ගත්ත කෙනාට විතරයි අනුසය කියලා හිතා ගන්න පුළුවන්. මේකට ලක්ෂණ ශ්ලෝකයක් තියෙනවා සංස්කෘත ශ්ලෝකයක්. ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේත පශු සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශු සමානක්. ඒ කියලා කියනවා මේ ආහාර සෙවීම ආහාර කවේෂණය නිද්‍රාව භය සහ මෛතුන සේවනය කියන එක කිරිසනුන් හා මනුෂ්‍යයන්ට සිදුම සමානයි. සත්ත්ව වශයෙන් ජීව වශයෙන් ආහාර සෙවීමටයි නිින්දටයි නිතර බය නිසා මේ දේවල් හොයන්නේ. ඒ ලෝකේ තියෙන සෑම ඩිස්කවරි එකක්ම බය නිසා එකක්. ඒකයි මෛතුන සජාති භෝගීම කියන අතරයි. ඒකෙන් මනුෂ්‍යයා කිරිසනුන් සමානයි. ධර්මයෙන් තේෂා මතිකෝ විශේෂ. මනුෂ්‍යයන් තියෙන විශේෂත්වය තමයි ධර්මය. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මේක මට විතරයි තේරුණුත් නෑ කියලා ඒක සාස්ත්‍රීය පෙන්නලා දෙනවා. යමෙකුට ඒ ධර්ම නැත්නම් මනුෂ්‍යයා තිරසනෙක් තමයි කියන්නේ. ඒ ධර්ම කොටාද මනුෂ්‍යට විතරක් ලැබිය හැකි මේ ධර්ම කොටාසේට අවයක් දෙන්නේ නැත්නම් ආඩම්බරයක් දෙන්නේ නැත්නම් සත්තු වගේම කැමැටයි, නිදා ගැනීමටයි, බයටයි, මයිචෝදේට ගත කරනවා නම් හරකෙකේ මිනිහ කියති වෙනස මොකක්ද කියලා. තර්කේ. එහෙනම් ඉගියක් තියෙන්නේ. ඉතින් මේ හම්බෙච්ච මනුෂ්‍ය ජීවිතේ මේ බුද්ධෝත්පාද කාලේ මේ ධර්මය අහලා ඒකට ගත කෙරුවේ නැත්නම් අපි නිකන් හුදු ජීවීන් බාටපත් වෙනවා. හරකෙකේ මේක වෙනසක් නැහැ. මරණානුසුති පාදාවත් තේරෙන්න කරන්නේ. මිනිස්යාට පුළුවන් දැනගන්න මේක ඉස්සරහට වෙනවා අනිවාර්යයෙන් වෙනවා කියලා. ඒ සිහිපත් කිරීම නිහිලිස්ටික් නෙවෙයි. ඒ සිහිපත් කිරීම නැස්චාර්ත නුචිතවාදී නෙවෙයි. බුදුජානකයාගේ කරනවා නිතරම මරණ බව සිහිපත් කරනවා. එතකොට මේ මනසේ හැම වෙලාවෙම අවදීන් ජීවත් වෙන්නේ. අවදීන් නිසා අනුන්ට හානි කරන්නේ නැහැ, පරිසරට හානි කරන්නේ නැහැ, Tamande දෙත් දෙන්නේ නැහැ. මම මේ සූදානම්. ඉතින් මේක ගන්න ටෙක්නික් එකේ තියෙන්නේ ජීවිතං අනිතං මරණං ජීවිතං අනිතං මරණං ජීවිතං අනිතං මරණං හැම වෙලාවෙදීම ඉතිසිපත් කරන්නේ ඔබ භංග ඥාන අවස්ථාවේදී විපස්සනාවේදී ඔබ මොනවාක්වත් නැහැ නිකන් මේ වීදුරකින් මේ මූණට ගහලා ගහන වීදුර කුඩු වෙලා යනවා වගේ හැම දෙයකම පේන්න පටන් අර ගන්නවා අත තියන්න තැනක් නැහැ විනාශ වෙනවා අත තියන්න තැනක් නැහැ ලේස බීම එකක් වගේ ලේස බීම එක වදින එක පුපුරනවා ඒ ලේහෙට ගියාම ඇතුළට ගිහලා වදිනවා ඒත් පුපුරනවා තව වදිනවා. අන්න ඒ වගේ නිකන් වෙල්ලින් ලාම්පුවක් ඇල්ලුවා වගේ පුපුරු පුපුරු පුපුරු යන්න පටන් ඉතින් ඒකෙන්දී මේ ධර්ණ එක ඒකෙන්දී ඒකට මුණ දෙනවා කියන එක පුංචි වීරත් එක්ක කරන්නේ. පුංචි කැපකිරීමකින් කරන්න බෑ. පුංචි දානකින් කරන්න බෑ. සම්පූර්ණ දැනගන්න ඕනේ මේකයි සත්‍යය. අපි මේ රකගෙන ඉන්න හදන්නේ බොරුව. ඉතින් එතෙන් එන්නේ ඉස්සර තමයි ඔය වීර්ය ආරම්භ ධාතු වික්‍රම ධාතු වශයෙන් දුරට පන්නරේ කියලා කියලා කියලා කියලා ගිහිල්ලා කේනකොට මේකට මුණ දෙන්න. අපිට කරන්න දෙයක් නැහැ. එන විදිහට මුණ දෙන එක විතරයි දෙන්නේ. ඒක මේ මරණානුස්සති විපස්සනා වශයෙන් වත්න හැටි වඩන්න දෙයක් නැහැ වැඩෙනවා. මේ අහන්නේ සමත වශයෙන් වඩන. සමත වශයෙන් නා රිසයිටේෂන් තමයි. ෆෝමියුලා එකක් අරගෙන මන්ත්‍රයක් වශයෙන් නිතර නිතර නිතර නිතර කියකන්නේ තමයි කියන්නේ. ඒකදී මේ මම ගැටි කොලයක් මම දෙන්න කාටද ඕන ඒ මේ ඉන්දියාවේ ටිබෙට් වල හිටියා මේ මිලරේ පයි කියලා හොඳ ඒ පරම්පරාව අන්තිම හිටපෙක නෑ යාලියල කියනවා මිලරේ පාගේ අමාවතුර කියලා songs of මිලරේ පාට පරිවර්තන වෙලා කියනවා මිලරේ පාගේ අමාවතුර කියන එක ඉක්කොඩ කේමනන්ද හම්බු සිංහලට දාලා තියෙනවා අනේක pages දෙකක් තියෙනවා මරණය කියන්නේ හරි ලස්සනයි ඒකේ දීලා තියෙන හැටි පන්විත මතක ඔයාලට අර අර සුද්දාගේ කැලේ වෙන ෆයිල් එකක් තියෙන කළු පාට. අන්නේ ෆයිල් එකේ කියන බෑන මම හිතන්නේ ඒක තියෙන කොලේ. ඒ කොලේ කොච්චර හොඳද කියනවනම් කමල් මහත්තයාගේ ප්‍රාර්ථනා දෙච්චරයි ඒක තමයි නෝට් එකට ගහලා මිනිහ ළඟ තියලා තියෙන්නේ. මරණ වැන්නේම වෙනුවට ඒක තමයි දුන්නේ ගිනියපු ගිනියපු එකනම් ෆොටෝ සට් කරලා බෙදලා තියලා තිබුණා මේ මරණය පිළිබඳව වෙන පැත්තකින් දෙන්නේ නැහැ. බුද්ධ ධර්මය තමයි මහායානේ පිළ කියලා කියනවා මායාව විතර ප්‍රජාතන්ත්‍රවාදී කිසිම කෙනෙක් නැහැ. කිසිම කෙනෙකුට වෙනස් කොල්ල සලකන්නේ කියපු දේ හරියටම කරන්නේ එකම එක උච්චරයි. දැන් දේවාමිත් දිහා බලනකොට හොඳට තේරෙනවා ඒ විදිහ ඡන්ද ගන්නකම් විතරයි. අර මනසේ එහෙම ප්‍රශ්නයක්. කිව්වොත් කරනවා. අන්නේ ඒකේ මරණය දිහා බලනකොට ඒක උපහාසයක්. මරණය කියන එක නිකන් විහිළුවක් කරගන්න. ඒකේ තියෙනවා වචන තුනක් තියෙනවා කියලා. එකක් කලින් චිත්‍රාන් මරණය ගැන කියන හැටි. එකක් තමයි මිලරේපා කියන එක. අන්තිම මේ ළඟදී පොතක් කියවුණා ව්‍යාධිආරිස් නෝ ડોක්ටර්. මේ දොස්තරලා කබලු පොත. කියන්නේ සාමාන්‍ය ෆස්ට් එක නෙවෙයි හෙල්ත් වර්කර්ස්ලාට ලියපු එකක්. වොරන් ඩේවිඩ් වොරන් කියලා භාෂා පනාකට දාලා තියෙනවා. අනික අන්තිම රචනයේ කියනවා දොස්තර කෙනෙක් නැතිව අමාරු පළාතට ගියාම කලිතු වැඩි හරියම ෂොක් පොත. يعني ෆස්ට් එඩ් වලින් යහට ගිහිල්ලා. බැරිම තැනින් ලෙඩ මැරෙන්න හදනවා නම් ඒකට උඹලා ඇස්තිලා හිටපන් කියලා. ඒක ගිෆ්ට් එකක්. පොරකනවා පොරකනවා පොරකනවා දැන් මැරෙන්න ලෑස්ති නැහැ නාය මෙරිකන් යන්න එපා. ඉවරනේ ගේම ඉවරයිනේ. අන්න ඒකට හිත හදන හැටි වෙස්ටර්න් කෙනෙක් කියලා කියනවා. ඔය මනසට ඌට ආය පුරකන්න දෙයක් නෑ මරණය කියන්නේ. ඔබ කරපු දෙයක්වත් මේ කවදාකවත් ජීවිතේ මුචි දෙයක්වත් නෙවෙයි. ඌක තමයි ලොකුම බ්ලෙසිං එක. අනේ එසේස් තුනම ඒකත් මම සිංහලට බැලුවා. ඒ තුනම ගහලා මම හැදුවා මේ මර මේ මරපත්‍රිකාව. ශෝකාලාපයයි මේ කියලා මම දැනීම ගන්න ලංකාවේ. අන්නේ ඒක ශෝකයේ කියනකොට මේක සුන්දරත්වය මරණය කියන සුන්දරත්වය ඒ ගෝස්වාමීගේ පොතේ ඒ සික්ස් ඔෆ් ද සෝල් කියන එක වෙනම chapter එකක් තියෙනවා. හරිම ලස්සනයි. බුද්ධඝම නෙමෙයි හැබැයි ෆැක්ට්ස් කියලා දෙනවා. මේ මරණය සංගිලා කියන දේ කවදා මනුස්සයා එක්ස්පෝට් කරන්නේ. මනුස්සයා පුතුම බයක් තියෙනවා. කවදාකවත් කැමති නැහැ මරණය ගැන කතා කරන්න. නමුත් එතන තියෙනවා පුතුම රහසක්. මූර්තියයි අමූර්තියයි අතර තියෙන සම්බන්ධය. ඒකට ලෑස්ති වෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. මට ඒකත් මතක් වෙනවා. මුනින්ට සිතුමත් එක මම 79 වාඩි වුණා. භාවනාවකට මේ නුවර ලේවැල්ලේ පාටිමා රිට්‍රීට් එක කතෝලික පල්ලියක අපි ගිහින්. ඒකදී එතුමා කිව්වා අතන මගේ ඉංග්‍රීසි ගොඩක් දුර්වලයි කාලේ. යන්තම් ගැටගන්න ඇහුවේ කවදා හෝ පරියන්කේදී මරණ දැක් මරණය අත්දැකේ නැත්නම් නැත්නම් මරණය අත්දැකකට පහුවෙන් දැක්ම සෝවන් වෙන්නේ. පරියන්කේදී මරණය අත්දකින්න ඕනේ. මේ ජීවිතේ නෑ, මේ කය නෑ, මේ කලසුම් මොකුත් නෑ. ඔක්කොම කුඩු වෙලා යනකම් නොසලී හිටියොත් ඊට පහුවෙන්න තමයි සෝවන් කරන්නේ. මරණය අත්දකින්න නැතුව අඩුගානේ මේ පළවෙනි සර්ටිෆිකේට් එකක් හම්බෙයි. පළවෙනි සෝවන් කිමත් වෙන නිසා අපි කරන්නේ ජීවිත දානේ කියන්නේ. දස දාන වස්තු දීලා, අංග දාන දීලා, ඇහැකන දිවනාලේ දන් දීලා සෝවන් වෙන්නේ කියලා මේ කයයි මේ ජීවිතය කියලා දාන්න. හිතා ගන්න බෑ අපි මේ කරන උදාාර කෘත්‍ය අපි මේ කරන මේ සොල්දාදියෝ යුද බිමේදී කරනට විශාල දෙයක් මේ කෙරේ. කඩවටනට කිව්වේ වෙන 1000ක් දිනලා යුද්ධයෙන් දින සොල්දාදියෝ වෙලේ සමන් කවුද කියලා අවබෝධ කරගන්න හදන යෝගාවචරය වටනේ. මුදී තමන් ආශ්‍රය කරපු වටිනාම මේ බේස් එක කියලා. ඊළඟට හම්බ වෙන්නේ අපි හිතුවට වැඩිය බොහෝම සුන්දර දෙයක්. අපි හිතන විදිහ කාලකන්‍යකමක්වත් මෘතයක් නෙවෙයි අමෘතයක් වෙයි. නමුත් අපේ ඉතිහාසයේ අපේ සාහිත්‍යයේ අපේ ජනවහරේ මරණයට කද්දාකත් තරක් හම්බෙලා දෙන්න බෑ. ගිය ගමන් ගැන ස්ථාපිත කරනවා. නමුත් මෙඩිටේෂන් සර්කල් එකේ ස්පිරිචුවල් සර්කල් එකේ හොඳටම අවබෝධ කරලා තියෙනවා මේ මරණයේදී අපිට හම්බෙන ඒ කියන්නේ අපි ලොකු සංඥාවක් නැති වෙනකොට මම පැවිදිලා අවුරුදු දෙකයි. මම තමයි ලොකු සංඥාවේ ප්‍රධාන උපස්ථායකයෙක්. ඇත්තටම කියනවා මට ඇඳුම් ගියා. මට ඒක මට අශෝභනයක් මොකද මම භාවනා කරන මිනිස්සුක වශයෙන් මට අන්නන්න දෙයක් නෑ නමුත් ඒ තිබුණේ මේ ෆ්‍රික්ෂන් එක තමයි. ඒකෝට හිතියා මේ මට කතා කරගන්න බැරුව ගියා කියනකොට. ගයි නනර තාත්තට කියන වගේ හැංගීමක්. ඒක මයිලන් හිතියා තව හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු කියන මොකද ආයෙත් කියලා. ඒක මම නෑ කන්නසන කියලා මම යටපත් කරලා දැසි කියනවා ආයෙත් මොකද මෙහෙම බලන්නකො දැන් ලොකු ස්වාමීන් වහන්සේ ගියා. උන්වහන්සේට දැන් සල්ලි කියන කට්ටිය ආයෙත් දුන් පරණකාරී වුණ අලුත් එක ගන්න. නැති බැරි මිනිහ තියෙන එකට කෑලි දාලා රිපෙයාර් කරනවා. අපි කරන්නේ පරණකාරයක දුන්නක දැන් ලොකු ස්වාමීන් අලුකාරයක් කරනවා. නැදට යමක් කමක් තියෙනවා උන්වහන්සේ කියලා දැන් අලුත්ම ෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් නියුරක් අතුතන්නේ දාන්න අන්නාඩි දාන්න තමයි පරණ මැෂින් එකම නේද කියන්නේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේට ඒක හොඳ වැඩක්. යන්න දෙන්නේ යෝග ගැන කතා වෙන්න දෙයක් නෑ. මරණයේ රිෆ්‍රෙෂ්මන්ට් එකක් නැත්නම් කාඩ්කොට්ටම අනලා නැවත අනලා බෙදිල්ලක් වෙන්නේ කන්න අපේ. ඒකෝලී තිබුණත් හොඳයි මම මේ කතා කිව්වා. මම මේ කියන. කවුද කැමති මේක කියවන්නේ? සිංහලෙන් ඕනනම් කියවන්න කියන්නේ මේ කියන්නේ කටි ඕනනම් කියවන්න කියන්නේ මරණය පොරියට ගන්න මුදල නැවත ගෙලිය යුතු වේ. මරණු හට කවුරුත් ඒ සැටියෙන් වන්දි ගෙලිය යුතුය. මගහැරීමට සිතා ගැනීම බොළඳ මරණු ළඟා වන විට පොහොසතුන්හට අල්ලස් දී ගැළවිය හැකි නොවේ මරණු ළඟා වන විට වීරයනට සුරත ලෙල දෙන මහත් කඩු පෙන්නා ඔහුගෙන් ගැළවිය හැකි නොවේ චපල ස්ත්‍රීන්ට වසඟවන මාරේ ලොව දැකිය හැකි නොවේ. කවර දක්ෂ ආචාර්යවරයෙක් ¿Qué <laughs> ඒකට තව එක කැලලක් දාන්න පුළුවන් මේ මිලදේපට අමතක වෙච්ච කැලලක් තියෙනවා. දැන් අපි මේ ආලවට්ටම් කරන බොහොම තැඟී බැඳිගෙන සමීපව ගත කරනවානේ අපි යාළුකම් කරගෙන බැරි වෙලා අපේ ගවල් අපි බොහොම ලස්සනට අත්මුතගෙන මැරිච්ච මිනිස්සු ආවොත් එහෙම දුම්මල ගහලා නෙලවන්නේ නිකමට හරි කියන්න බැරිච්ච මිනිස්සෙක් ඇවිල්ලා ඉන්න රැයට හොල්මන් කරනවා කියලා. අතර තියෙන කිසිම ප්‍රේමයක් මොකක්වත් නැහැ ළඟම ඉන්න බලවත්ම කට්ටිය අල්ලගෙන ගානක් ගෙවලා කියනවා පලාට එන්න තියෙන කුක්කියක් ගන්න උන්ට දාන්න. බන්ධනයක් කරනවා. ඉන්නකන් තමයි මේ දේ. බැරි වෙච්ච ගමන් පොට්ටක් එහාට ගිය ගමන් මේ මූණ දැක්කොත් දීනේ. ඉවරයි. කවු වෙන කාලා කන්නේ. ඉතින් මේ මේ මේ කට්ටේ මේ දීයේ පයින්නකන් තමයි මේ ආලවට්ටම දෙන්නේ. ඉතින් ඒක නිසා නැරෙන්නේ ඉස්සෙල්ලම මරනවා වගේ කලකම් කටයුතු කරන්න ගියාම කිසියම් ප්‍රශ්නයක් නැහැ. ඔය අභිනිෂ්ක්‍රමණය කියන්නේ ඉච්චා. අභිනිෂ්ක්‍රමණය කියන්නේ කිසි කෙනෙක් එක තරහක් අපිට නැහැ. ඉතින් අතරින්ද වෙනවා නම් ඔබ අර මැද්දුන් බණ්ඩගේ ලොකු බණ්ඩයි කතාව වගේ ලොකු බණ්ඩ ඇදලා ගන්නකොට අම්මගේ ධාරිය දුනා කියලා. මැද්දුන් බණ්ඩ කතා කරලා අයියා අපි ඇලෙකොල පවුලේ ඔබ බය වෙනුත් අපේ පවුලට රවුස්තුයි මමට බය නැට පෙන්නනවා. ගහල ළඟට ගිහිල්ලා ඉන්නවා මම දංගෙලි උඩු කියනවා පන්සිල් පද බාර කරලා පස්සේ ඒක දැනෙන් කප්පා. ඉවරයි. බය වුණාට මැදුම්බට කැපුවා ලොකු බණ්ඩක් කරුවා. ලොකු බණ්ඩ විතරයි මැදුම්බට විතරයි දීලික් පාට පත්තර ලොකු බණ්ඩ කීයක් උනේ නැහැ. කොහොමද මරම එනවා මට. ඉතින් ඒ නිසා ඔකට ලෑස්තිලා ඉන්නවා කියන එකට පොඩ්ඩක් අපි ඔකින් ඈත්ලා ඉන්නවා කියන එක කවුරුත් එක්ක අපේ ද්වේෂ කෙරෙල්ල තරහක් නෙවෙයි. මේ වෙන්න තියෙන්නේ පොඩ්ඩක් රිහර්සල් කරනවා. ඒ කාය සංස්කාර හරිනවා කියනකොටම ඕකේ සංඥා වෙනවා. වචී සංස්කාර හරිනකොටම සංඥා වෙනවා. මනෝ සංස්කාර හරිනකොටම සංඥා වෙනවා. ඒක තමයි මේ බය වශයෙන්, දීර්ෂකම් වශයෙන්, ඒ කාර්යකම් වශයෙන් එන්නේ. ඉතින් ඒක හරහා යන්න කියන හොඳ බඩ යවුණේ ඉන්නවා. ඒක ආගමික කටයුත්තක් වශයෙන් සලකලා හද්දායෙන් සලකලා වීර්යයෙන් සලකලා ඔබට ගියාට පස්සේ මරණය අන්නේ ඉස්සෙල්ලම මෙලවදීම මරණය අත්දැකලා පස්සේ මරණය එනකොට යාට ඉච්චකම ලෝ කලබේට දෙයක් නැහැ මොකද ඒ ලකුණු ටික රියස් කරලා තියෙන්නේ ඒක නිසා මේ අමෘතයයි මෘතයයි දෙකේ බොහොම සුළු වෙනසයි තියෙන්නේ මරණය සහ නිවන අතර ඉතාම තද සම්බන්ධකමක් තියෙනවා නමුත් අපේ සම්මුති ලෝකයේ මරණය සම්පූර්ණ අමංගල්‍ය වූ අවාසනාවන්ත වූ කාලපණිදයක් වශයෙන් පත් කරලා මේක මේ භාවිතාවට යන්නේ නැති දෙයක් කියලා. මේක නිසා තමයි ඔය නියුටන් එක්ස්පීරියන්ස් දැන් මේ හොයන්න පටන් ගන්න තියෙන්නේ ඒකෙන් කියනවා බුදුම කන්සිස්ටන්සි එකක් කියනවා කියලා. ඒක ඉන්නේ බෑ ඉන්ජිනේරු රෙස්ටිකින් පස්සේ සී ආපු කට්ටිය. අනිත්‍යව ඔප්පු කරන්න විදියක් නැහැ. ඒක ඒක නිසා මේ ડોක්ටර් මහත්තයාගේ තමයි කියන්නේ. කිසියම් ලෙඩක් නම් පේන්න දෙයක් නැහැ. ඒ වල හැබැයි මරණ මරණ. සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ